ගුවන් විදුලි මහගෙදරින් ගුවන් විදුලි මහගෙදරින් මතුදා ප්‍රතිබා ප්‍රභා මතුදා ප්‍රතිබා ප්‍රභා සිහෝ රාජධානියකින් සමන්විත වූ හස්තේ ශෛලපුර අභිමානවත් පාසලක් වන උඩුපතනවැල් සුදර්ශන මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මක්කදා ප්‍රතිභා ප්‍රභා ගුවන්විදුලි වැඩසටහනේ ආරම්භයේ සනිටුහන් කිරීමටයි මේ සූදානම. සිසු සිසුවියන් දහස් ගණනකගේ ජීවිත අවිද්‍යාවෙන් විද්‍යාව කරාද ආනන්දයෙන් ප්‍රභාව කරාද මෙහෙවන ගරු විදුහල්පති සමීර උදේකාන්ත ගුරු පියතුමනි ඇතුගල් පුරවරේ අභිමානවත් පාසලක් ලෙස අපා ගමන් මඟ පිළිබඳ ඔබේ විවරණයටයි මේ ඇරයුම. මේ පාසල 1910 දී ඇලස්වත්තේ විසු ඩේවිඩ් පෙරේරා රණසිංහ මැතිතුමාගේ නිවසේ උඩුමහලේ පටන්ගත් බව තමා ඉතිහාසයේ ලේඛනගතව සඳහන් වෙන්නේ. එකල විදුහල පාලනය කරලා තියෙන්නේ මහනුවර අධ්‍යාපන කාර්යාලය මගින්. 1929 දී මේ පාසල රජයට පවරාගත් බව ලේඛනගතව සඳහන් වෙනවා. එයින් පසුව එය උඩබදලව සුදර්ශන සුදර්ශනාරාම විහාරස්ථානයට අනුබද්ධව විද්‍යාලය උඩබදලව සුදර්ශන විදුහල නමින් ලේඛනගත වෙලා තියෙනවා. විදුහල මෙතෙක්කා ගමන් මඟ දිහා බැලුවොත් අවුරුදු 107ක් පමණ වයස් වන අපේ පාසල මේ වන විට වර්තමානයේ ජයග්‍රහණ රැසක් අත්කර ගමින් ගනිමින් ඉදිරියට යන පාසලක් වශයෙන් නම් කරන්නට පුළුවන්. වර්තමාන තත්ත්වයත් එක්ක බැලුවොත් අධ්‍යාපන ප්‍රගමණය අතින් අපි විශාල ජයග්‍රහණ රාශියක් අත්කරගෙන තිබෙනවා. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා සහකාර විදුහල්පතිතුමන්ලා ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත් මහත්මින්ගේ අප්‍රතිහත ධෛර්යය නොමද කැපවීම සියල්ල මගින් අධ්‍යාපනයේ විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගැනීමට අපේ පාසලට හැකියාව ලැබිලා තියෙනවා. 2014 වර්ෂයේ අපේ පාසල ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුණා. ඒ වාගේම සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබන්නට අපිට මේ වෙනකොට හැකි වෙලා තියෙනවා. අපස සාමාන්‍ය පෙළ වාගේම උසස් පෙළ විශේධාරාවේ දෙදස් දහතුන වර්ෂයේදී පළමු අරට විද්‍යා විශේධාරාව ආරම්භ කිරීමෙන් පස්සේ සුදර්ශන විද්‍යාලයේ ඉතිහාසයේ පළමු වෛද්‍ය ශිෂ්‍යයා බිහි කරන්නට අපිට පසුගිය අවුරුද්දේදී හැකි වුණා. ඒක විද්‍යාලයට ලොකු ආඩම්බරයක්. ඒ වගේම තාක්ෂණ විෂය ධාරාව විදුහලේ ආරම්භ කළයින් පසුව දිස්ත්‍රික් කුසලතාවය 4 5 8 10 12 18 22 වාගේ ආසන්නතාවයන් රැසක්කට ජයග්‍රහණය කරමින් විශ්වවිද්‍යාලය සඳහා තාක්ෂණ වේශය විෂයධාරාවෙන් සිසුන් වැඩි පිරිසක් විශ්වවිද්‍යාලයට යොමු කරන්නට වරම් ලබන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉදිරියේදී තවත් ඒ ප්‍රතිඵල වැඩි කරගන්නට අපිට හැකියාව තියෙනවා. මේ වර්ෂයේ අපේ ජයග්‍රහණත් එක්ක දෙදස් දාහත වර්සයේදී තාක්ෂණ විශේධාරාවට අති විශාල ඉල්ලුමක් ලැබිලා පන්ති දෙකකින් පවත්වාගෙන ගිය තාක්ෂණ විශේධාරාව මේ වන විට පන්ති තුනක් දක්වා වැඩිකර ගැනීමටත් හැකියාව ලැබිලා තියෙනවා. විද්‍යාලයේ විශේෂ ජයග්‍රහණ විශය සමගාමී අතින් බොහෝ ලබා ගැනීමට හැකි වුණා. දෙදා සෙකොළහා වර්ෂයේදී පරිසර අමාත්‍යංශයට අවුරුදු හැටක් පිරීම නිමිත්තෙන් පළමුවරට පවත්වන්නට යෙදුන හරිත සම්මාන උත්සවයේදී සියලු පාසල් අභිභවමින් පාසල් අංශයේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමෙන් දිනා ගනිමින් ජනාධිපති රන් සම්මානය ලබා ගැනීමට අපිට හැකියවීම විද්‍යාලය විද්‍යාලයේ ලැබූ විශාල ජයග්‍රහණයක් වශයෙන් සඳහන්වන්නට පුළුවන්. ඒ වාගේම පරිසර බටයින්ගේ පරිසර නියම බටයින් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පාසල් අතරින් වැඩිම පරිසර නියම බටයින් පිරිසක් බිහි කරන්නට හැකි වුණා වගේම වැඩිම ජනාධිපති පදක්කම් ලැබූ පරිසර බටයින් පිරිසක් අපේ පාසලෙන් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පරිසර කොමසාරිස් තනතුරින් පිදූ ලැබූ ජීකේ තෙලහැර මහත්මිය අපේ විද්‍යාලයට මහගු සම්පතක් වෙනවා වගේම පසුගිය අවුරුද්දේ පරිසර අමාත්‍යංශය මගින් ලබා දුන් විදේශ සංචාරයේදී අපේ විද්‍යාලයේ දරුවෝ 7 දෙනෙකුට ඉන්දියානු සංචාරය සඳහා ලබා ගැනීමට අවස්ථාව ලැබීම විද්‍යාලයේ ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ වගේම කබඩි සූරතාවය අතින් හතරවන ආසියානු ජාතික ක්‍රීඩා සූරතාවය පැවැත්වුණා ඉරානයේදී ඒ ඉරානයේ පැවතු ජාතික කබඩි සූරතාවය සඳහා අපේ විද්‍යාලයේ මදුෂිකා දැරිය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ඒ කබඩි තරඟාවලියට සහභාගී වෙමින් ජයග්‍රහණය ලැබීමට හැකිවීමත් විද්‍යාලය ලැබූ ලොකු ජයග්‍රහණයක්. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ වයඹ පැනසර තක්සලාව සම්මාන උළෙලේදී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ඒ වාගේම විදුහල්පති වශයෙන් මටත් සම්මාන ලබා ගැනීමට හැකිවීම විද්‍යාලයේ ලොකු ජයග්‍රහණයක් වශයෙන් සලකනවා. විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් වූ හිටපු හමුදාපති දයා රත්නායක මැතිදුන් විද්‍යාලයට ලොකු ගෞරවයක් ලබා දෙමින් ක්‍රීඩා පිටිය සකස් කරලා අපිට ලොකු පෙනුමක් විදුහලට ලබා දෙන්නට හැකියාවක් ලැබුණා. එතුමත් මේ අවස්ථාවේදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා. භෞතික සම්පත් සංවර්ධනයේදී විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල වශයෙන් මේ වන විට වර්තමාන ක්‍රියාදාමයේ ඔස්සේ සංවර්ධනය වෙමින් පවතීම අපිට ලොකු ජයග්‍රහණයක්. 2015 වර්ෂයේ අගභාගයේදී විද්‍යාලයේ පිවිසුම් දොරටු වාගේම විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනයේදී විද්‍යාලයේ වෙනස්කම් රැසක් ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබුණා. ක්‍රීඩා අංශෙන් බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. කරාටේ කබඩි වාගේම සමස්ත ලංකා ජයග්‍රහණ අපට ලබා ගැනීමට හැකි වුණා. ගුවන්බට ශිෂ්‍ය බාලිකා කණ්ඩායමේ පළමුවට මාස දෙකක් ඇතුළත සම්බන්ධ කර ගැනීමෙන් රන්ටැඹේ පුහුණු කඳවුරේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීමත් අපට ලොකු ජයග්‍රහණයක් වුණා. මේ වාගේ කටයුතු වලින් ඉදිරියට යමින් සුදර්ශන විද්‍යාලය කලාපයේ මහඟු පහසලක් වශයෙන් ඉදිරියට යන පාසලක් වශයෙන් අපට ආඩම්බර වෙන්නට පුළුවන්. මේ ජයග්‍රහණ සියල්ල ලබා ගන්නේ මගේ ආචාර්ය මණ්ඩලයේ සියලු කැපවීම මත ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මගේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ කෘතවේදී බව මේ අවස්ථාවේදී මා පිරිනමන්න කැමතියි. මේ නිසල් අහසයට සෝහසක් හදවත් ආදරයෙන් පුරවාලන ඈතරම් තවත් කෙනෙක් මේ ලෝකයේ ඇත. පුතුනට පමණක්ම දෙවෙනි වූ ඇය. මුළු ලොවක සෙනෙහසේ උල්පතයි. සුනිල් එදිරිසිංහ මහතා විසින් මුල් කැයුම සිදු කරන මේ සුමිහිරි ගීතය අද දින ඔබ හමුවේ ඉදිරිපත් කරන්නේ උඩපතලව සුදසුන් විද පිසේ අටශේණී ගුණම ලබන H විනොත් තේජක සොයිරාහි වාදන සහය පාසලේ 10 ශ්‍රේණියේ ගුණම ලබන ආර්යම් සර්වමදී මදුශලා සොයිරියත් 13 කලා අංශයෙන් සුපර් මදුභාෂණ සොයිරාත් දොළහා කරාංශයෙන් නිලුම්පදිනෙත් සොයිරාත් එකොළහශේනී ඉගෙනුම ලබෙන තක්ෂලා දේවින්දී ඇතුළු සොයිරු සොයියන්. අපට සත්ව ලෝකයේ පවා ආදර්ශ ලබා ගැනීමට හැකි බව නියතයි. බලන්න පුංචිම් පුංචි වේයන් දිහා ඔවුන් එකතු වෙලා විශාල තුඹසක් හදනවා. එන්නේ එකම තුඹවේ බලමහිමය ඉතින් අද අපිට කියා දෙන්නේ අප පාසලේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන කුෂාන් චාමික සොයිරාත් ධනංජය රුක්ෂාන් සොයිරාත් හෙෂාන් ධනංජය සොයිරාත් ගණිත ලක්ෂාන් සොයිරාත්ය මේ පිටපත් රචනය ඉෂාරා වින්දනී ගුරුමෑණිය. ආයනා කාලෙදී ඇදවල් මාසිනි කන්න දේ රැස් කරයි කුඹියෝ. උන්ිතා ඉක්මනින් යන්නේ මේ සන්තොසි එකයි දෙකයි තුනයි නව දැන්. අම්මෝ යාළුවේ අද නම් කෑම ගොඩයි. දන්නවද යාළුවනේ මම මේ සීනි කැටේ ගේන්නේ විඳපු දුකක් හපේ ඉතින් මන්නං අය ඔය පැත්ත පලාත යන්න අනු නොවෙන්න බේරුනේ උත්සාහවන්තයා ජයගනී කියනවනේ යාළුවෙන් ඔයා මොනවද ගෙනාවේ කෝ බලමු අර අමර කියන පුංචි ළමයාගේ ගෙදර මේ වගේ රස කෑම ಜಾති ගොඩාක් තිබුණා අමර ශිෂ්‍යත්වයෙන් පාස් වෙලාලුනේ ආ අද එහෙ එහෙන් තමයි මේ කෑම ඔක්කොම ගෙනාවේ. ආ හොඳට පරක්කු. වැස්සක් වැඩෙන්න වගේ එන්නේ. මේ කෑම ඔක්කොම ගබඩාවට දාන්නත් තියෙනවනේ. යමු යමු. පායනා කාලෙදී රැදවල් මාසිකි බඩගිනි හොඳ పెళ్లి దాపు కేకేళ్ళ කටට කෙලක් තුන්නනවා යන්න ඕනේ ගමට ආව පැත්තට කවුරුවත් පේන්නේ නැහැ කට්ටිය කෑම හොයන්න ගිහින් ඒත් හිස් හදවත්වලින් අර්පණකින් තොරව පාසල වෙත යන පිරිසක්ද අප අතර සිටිනවා නොවිද. මේ සුමිහිරි ගාහනය තුළ අපට කෙරෙන ආරාධනය ආරාචනාවක් ලෙසින් ඔබට ඇසේවායි අප ප්‍රාර්ථනා කරන්නිමු. මෙහි මුල්ගැයිම දීපිකා පියදර්ශනී පිරිස් මහත්මියයි. අත ගායනා කරන්නේ අප විදුපියසේ දොල්හා කලාංශයේ ඉගෙනුම ලබන මතුෂා සේවන් සොයියයි. බලන් නිදිකඩ ගත්තේ අපේම උරුමයක්. කළුවර අඳුර රජයන පතුල ඇතුලේ දවස් ගත කරන අපේ මුතුන් මිත්තන්ට ඉරේලිය දකින්නට ලැබුණේ මාස ගණනකට වතාවයි. ආලෝකයෙන් ආදරයෙන් සෙනෙහසින් ඈත්ති පතල්වල ගෙවුණු ජීවිතවල රිදුම් වේදනා කැටිවුණු මේ පතල් කවිය අද ගායනා කරන්නේ සුදසුන් විදුපියසේ නමේ ශ්‍රේණියේ ඉගෙනුම ලබන එරන්දි කෞශල්‍යා සොයිඩියයි. soon करुणा දෙපා තුලට වෙලී කන්දේ ගියා මලක්ෂා ගන්ට කියා නාමල් තිබෙන්න සපුමල් තිබෙන්න පිච්චමල් තිබෙන්න එයින් එකක් ගැන පැලන්දාසේම Mali, Mali, Mali. ගංගාරල තිබෙන්නා වැවුරල තිබෙන්නා එයින් එකක් ගෙන රිස්සෙන් බැලුවා සේම රැලි රැලි රැලි කොවාගෙන බලාගෙන ඉන්නවා මේ නෑ පිට අතකොළුවක් විතර නැති කොළුවා බලා ගන්නට බෑ කියන්න ආසෙම ලොලි ලොලි ලොලි තම සෝෆියා තම පියාණන් ගෙදර එනතෙක් තම බිරිඳ තම දරුවන් කෙතරම් නොයිවසිල්ලෙන් බලා සිටින්නේද. නමුත් තම ස්වාමියා තම පියාණන් මත්මතින් නිවසට එන බව දකින තම බිරිඳගේ දරුවන්ගේ හදවත් කෙතරම් බියකින් වේදනාවකින් පිරියන්නේද. ඒ අහිංසක හදවත් දුක් වේදනාවලින් පිරෙනට හේතුව මෙම මත් රකුසා නොහිදයි ඔබට සිතන්නටමක් ඉතිරි කරමින් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මෙම විරිදුවට සෙනෙහසින් ආරාධනා එක්කරන්නෙමු. මෙහි පද රචනය කුරුණෑගල සකුරාගුරු පුහුණු පාසලේ ආචාර්යනි සුදර්ශී දනෝජා ගුරුමෑණියන්ය. ගායනය අටශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.ජී. හේෂාන් ධනංජය සොයිරා සහ ඩී.එම්. කුෂාන් චන්ද්‍ර සොයිරානි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේ පටන් මවුදිරණේ දරුවන්ට වේදිකා තැනූ ආයතනයක්. මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහන එහි වර්තමාන සාක්ෂියක්. මෙම සුවිශේෂී වැඩසටහනට ඈත එපිට ඇතුගල් පුරවරයේ සිට මෑත කොළඹපුරයට අප රැගෙන යමින් පැතුමෙන් ගෞරවනීය උපදේශකත්වයේ සැපයූ අප පාසලේ ශාස්ත්‍රපති ගිරියාගම් මුන්රතන ස්වාමින් වහන්සේටත් අප ගෞරවනීය විදුහල්පති සමීර උදේකාන්ත මැතිදුන්ටත් කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් සංගීත අංශයේ භාර ඩී.එම්. කුමුදිනී දසනායක ගුරුමෑණියන්ටත් නාට්‍ය අංශයේ භාර ඒ.එම්.ඒ. ශාරා වින්දනී ගුරුමෑණියන්ටත් ආර්.ආර්. යූතිකා කල්යාණි ගුරුමෑණියන්ටත් පී.ජී. අරිරත්න ගුරුපියාණන් ඇතුළු සියලුම ගුරු මව්පියවරුන්ටත් මේ මහගු අවස්ථාව ආදරයෙන් උදා කරගත් මගේම ආදරණීය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපට මේ අවස්ථාව උදා කර දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අප පාසල වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින්නෙමු. අද මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහනට සහභාගී වූ අප අතුගල් පුරවරයේ අභිමානවත් පාසලක් වන කුරුණෑගල උඩපදර සුදර්ශන මහාවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. නිවේදන කටයුතු කළ මා එම්.ඒ. කෞශල්‍ය සඳමානී. මම වී.ඩබ්ලිව් කල්පනී සේදහන්සි. නාද ශික්ෂණය නදීරා මණ පෙරසමගින් සඳරුවන් ලියනගේ. ශ්‍රී ලාංකීය පාසල් දූපතුන්ගේ කටහඬ දොරට වැඩුම. මතුදා ප්‍රතිභා ප්‍රභා ගුවන් විදුලියට නිෂ්පාදනය කළේ ඉඳනිල් ජයවර්ධන මාමා. වන් විදුලි මහ ගෙදර ගෙදෙරින් මතුදා ප්‍රතිබා ප්‍රබා මතුදා ප්‍රතිබා